අවසරයි මෑණියුරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තවත් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාව ආරම්භ කිරීමේ අදහසින් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට අපි උපාසක මහත්තයන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ අද 129 වෙනි භාවනා වැඩමුළුවේ සිව්වන දිනය අද දින තාවල් අපගේ ධර්ම සාකච්ඡාව සඳහා අප වෙත ප්‍රශ්න හතක් යොමු වී තියෙනවා. ඒවා ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව අවසර පතනවා. හොඳයි. ප්‍රථම ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපානා සතිය. මේට දින දෙකකට පෙර ආනාපානය ගෙවන් වී විවේකස්ථානයට ගිය අතර විවේකස්ථානයට ගිය ආකාරයත් ඒ දෙස බලා සිටන විට සිතට දැනුනේ තේ පැවසීමි. ඔබ වහන්සේගේ උපදේශය වූයේ කිසිවක් මෙනෙහි නොකර ඒ දෙස බලා සිටින ලෙසයි. මේ අත්දැකීම මා ලබන්නේ S2 විවෘතව තිබෙන අවස්ථාවලදීය. විශ්වය පුරාම මා දකින්නේ වේගෙන් ඇතිව නැතිවන කුඩා අංශය. කෙනෙක් දෙයක් දෙස බලන විට එම වර්ණ රූපයේ මත ඉපිට බිතෙන කුඩා අංශු දකිමි. මේ නිසා රූපේ බොඳ වී ඇති ස්වභාවයක් දකිමි. ඒ සියල්ල අනිත්‍ය බව අනිත්‍ය බව වැටහේ. සක්මන් කිරීමේදී මේ අංශු හරහා පාදයක යන බව දකිමි. එය සක්මනේ ගති ලක්ෂණ දැකීමට බාධාවක් නොවේ. සක්මනේදී විශ්වය තුල ඇති අංශු රූප බවත් ඒ දකින සිත නාමයේ බවත් අවබෝධ වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අලුත් අත්දැකීම් පිළිබඳව උපදේශක් දෙන්න. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට සරණ ආරක්ෂාවත් සියලු දෙවි රැකවරණයත් නිරෝගී සුවයවත් ලැබේවා. භාවනා කරනකොට ඒ වගේ අර හිත පදන් වෙලා හිතේකට සීහිලා තියෙන වෙලාවෙදී නම් ඇත්තටම මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. පරියන්කේ සක්මණට සක්මණෙන් පරියන්කේට සති ධාරාව දිගට පවතින ඉඩ තියෙනවා විශේෂයෙන්ම නිවාසික භාවනා වැඩමුළු තත්ත්වයට තියෙනවා. නැති යම් වෙලාවක අපේ හිත ආයශ්‍රයක් හේම නැති ලෞකික තත්ත්වවලට ගුරු සත්‍යට වැටුනොත් ආයෙත් මෙතෙට එනකම් මෙනෙහි කිරීම කරන්න. ඒ නිසා මෙනෙහි කිරීම ඉවත් කරනවා කියලා කිව්වට ඒක සදාකාලිකවත් කිරීමක්. ඉවත් කිරීමක් නෙවෙයි ඒ වෙලාවට ඒ ආයුධය පාවිච්චි කරන්නේ යම් කිසි විදියකට ඊටත් වැඩිය දුර්ලභ තත්ත්වයකට උනොත් මෙනෙහි කිරීමේ උපක්‍රම ඕනේ කොහොම හරි එතෙන් ඇවිල්ලා Tamanට වැටෙන්න පටන් ගත්තොත් දැන් සතිය තියෙනවා මේ අරමුණේ ඉන්නේ මෙන්න මේ මනෝ විකාරයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි කියන එක හොඳට සාතික් කර ගන්නවා සාතික් කරගත්තට පස්සේ සතියට වැඩි යන්න ගන්නවා ඊට පස්සේ සමානලට ඔයගේ අංශු වශයෙන් සමාලාට සැහැල්ලුවක් වශයෙන් සමාහරලාට ආලෝකයක් වශයෙන් වේගයක් වශයෙන් ශක්ති වශයෙන් විවිධ විවිධ විදියට පේන්න පටන් ගන්නවා. ඒ කොයි එකක්වත් ස්පාසු වෙන්නේ හැම එකම නලිය නලිය නලිය නලිය තියෙනවා වගේ. ඉතින් ඒක උනාට උණයි කියලා මේක අර ලිකිලව තියෙන වගේම සක්මන් කරනකොට සක්මනේ විස්තර බලන්න එක බාධා කරන්නේ නැහැ. ඒ නිසා තමයි දැනගන්න ඕනේ දැන් භාවනාව ඉතින් භාවනාව ගෙනියනවා. එතකොට එකක්වත් ප්‍රතික්ෂේප කරන්නත් එපා එකක්වත් ඉල්ලන්නත් එපා. එහෙම වැඩි වෙලාවක් ඉන්න අරින්න ඕනේ. ඒකට කියන්නේ මේ ස්වයන් සිද්ධ වෙන්න අරිනවා කියන එක. වැඩි ඒකෙම වෙන්න අරිනවා. ඕටෝ පයිලට්ින් දානවා. මිෂි යන්ත්‍රේ දුවන් දානවා. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්න මේ මමයා නැති වුණාට වැඩේ යනවා. මේ කරන්නේ මෙනෙහි කරන්නේ කර්මණු තේරවන්නේ සතිය පිහිටවන්න වෑයම් කරන්නේක් නැති වුණාට යම් මට්ටමකට ගියාට පස්සේ ඒක යනවා. ඒක හරියට සරුංගලේ යම් මට්ටමට උඩ ගියාට පස්සේ ආය සරුංගල අරින්න ඕනේ. සරුංගලේ උහුලුගේ පාවි පාවි පාවි එයා දැන ගන්නවා ඉන්න හැටි. ආය මේ යවන කෙනාට තියෙන්නේ බලන්න සතුටින් ඉන්න එක විතරයි. යන්නේ ඒ වගේ ආවට පස්සේ Taman දෙන්නු Taman එකකින් විනිර්මුක්ත වෙලා Taman එකේ නිදහස් වෙලා නමුත් ආසන්න උත්සන්නව නිරීක්ෂණය කරන හිටියොත් පේනවා මේ මම තකවන්න ඕනේ. මම ඒක ඕනේ. වැඩේ ලස්සනට යනවා. එතෙන් ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල සංසාරේ විඳවලා තියෙන තටමලා. ඉල්ලගෙන කාලා. මේ අපි එක එක දේවල් කරන්න ගිහිල්ලා. ඉතින් සමහර වෙලාවට කරන්න වෙනවා. ඒක ඇත්ත. නමුත් කරලා යම් මට්ටමකට ආවට පස්සේ ඒක ගැම්ම ගත්තට පස්සේ තමයි තේරෙන්නේ නැත්නම් ඒක ගලවලා දාන්න එකේ නිදහස් වෙන්නේ. ඉතින් හැමදාම අපි පද්ධතියට කඹුර කඹුරා පද්ධතියට දාතකම් කර කර පද්ධතියට වාල්කම් කරගෙන ඉන්නවා. පද්ධතිය හරියට පස්සේ පද්ධතියට බාර දෙන එකයි තියෙන්නේ. ඒක නිකන් සාමාන්‍යයෙන් කියනවා මේ පෞල් ජීවිතය සම්බන්ධ කියනකොට Hindu ආගමේ තමන්ගේ පළවෙනි ළමයාට පළවෙනි ළමයා හම්බෙච්ච දවසේ අම්මයි තාත්තයි ගෙදරින් යන්න ඕනේ. සන්න්‍යාසි වෙන්න ඕනේ. ඒක තමයි Hindi ක්‍රමය. ඊට පස්සේ පළවෙනි ළමයාට පළවෙනි ළමයා අම්මලා ඊළඟට ඒ ළමයා නංගිලා මල්ලා ටික බලා ගන්න ඕනේ. තමන්ගේ දරුවෝත් බලා ගන්න ඕනේ. ඊට පස්සේ අම්මයි තාත්තයි පාරට බහිනවා සන්න්‍යාසි විදියට හම්බ ගාන කාලා ජීවත් වෙනවා. දැන් මේකේ නෑ ළමයි කියලා මට හම්බුනාට පස්සේ පවුල් ජීවිතේ කන්න පටන් ගන්න දැන් ඉන්නත් අම්මලා. එතන ඉඳලානේ වැඩේ පටන් ගන්න දරුවෝ වුණාට පස්සේ දරුවානේ දරුවෙක් දිහා අල්ලගෙන අපි නැතුව බැරි වෙයි කියලා අරයක් වුණා. පවුල් කන්න දෙන්නෙත් නෑ. ඇඟිලි කකයි ඉන්නවා. විනාරි නොක්කොලත් අම්මලා ඉච්චරයි. ඒකල කියනවා අපිට භාවනා කරන්නත් එන්න බෑනේ සාසම මේ දුවට දුවෙක් හම්බෙන්න ඉන්නවනේ. අනේ දුව බලා ඉන මේ නාකිච්චි අනකම්. නාකියා මැරලා ඇඳ අහක වෙනකම්. හරින්නේ නෑ. මේගොල්ලෝ ඉතින් මේගොල්ලෝ තමයි මේ ඔක්කොම කරන්නේ. පිස්සු. අර මේසෝගේ දොඹතලෙන් කවුම් හදන කනවා මැරිච්ච දවසට. ආච්චි බල දවස ඔය කියලා උපහරණක් දීලා මන් දන්නේ නැතුව ඉස්කෝල යන කාලේ ආච්චි බල දවසේ මං ඇහියෙන් ඇඬුවයි කියලා මන් ලිව්වා වාක්‍යයට දාලා. ඊට පස්සේ කිව්වා පිස්සු යක්කෝ ආච්චි බල දවසේ අඬනවා කියන්නේ නෙවෙයි ඒක උපහරණයක් ආච්චි බල දවසේ සතුටු යන් කියන එකයි කියන්න තියෙන්නේ. සිංහලේ උපද මං කියන්නේ මේ ආප්තෝපදේශය. අරින්නේ. සබාවනාදීට කියන්න ගියාම බණට යන්න නැහැ. ලස්සනට යනවා. සරුංගලේ උමගේ පායවි తీනකොට බයිසිකලේ හොඳ ගානට වේගය ආවට පස්සේ අත් දෙකත් අරින්න බයිසිකලේ යනවා. බයිසිකලේ වැටෙන්න නැතුව යන්න පුළුවන්. පටන් ගන්න දාසේ අත් දෙක තිබිලත් බෑ. දඬු කරලා අල්ලගෙන තමයි බයිසිකල් පුරුදු පුරුදුලා වේගය ආවට පස්සේ ඇඟෙන් නමාගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ බුදුහාමුදුරු තියෙන මේක නිදහස් වෙන ක්‍රමය. භාවනා වුණත් අල්ල බදා ගන්න ඕනේ නැහැ. හැබැයි එතෙන්ට එනකන් නම් අල්ල බදා ගන්න. ඊට පස්සේ එනකොට එතනින් අතහරින්නත් ඕන. ඉතින් ඒක හරි අමාරු ශිල්පයක්. සෑහෙන කැපකිරීමකින් කරන්න ඕන එකක්. ඉතින් මේ මේ අතරමැද අවස්ථාවේ ඉන්නේ ඒක නිසා ඒ වේගෙට එනකන් තල්ලුවක් දෙන්න. මෙනේ කරන්න. ඔක්කොම කරලා හරි ගැසලා දැන් තේරෙනවනේ සමතුලිත වුණා මේ සමබර භාවයකට ආවයි කියලා මේටි කට්ටියට වැඩි කට්ටියට කරගන්න ඇරලා හැබැයි වෙනතට වැඩි හොඳට බලනිනවා තල්ල කඩාගත්තොත් වැටුනොත් වෙදකම් කරනවා. හැබැයි වැඩි කරෙන්න ගන්නවා. එතකොට තමයි මේකේ B team එක හැදෙන්නේ. දෙවෙනි પરම්පරාවක් හැදෙන්නේ එදාට තමයි. Taman ඉන්නකම් ඇඟිලි ගැහුවොත් කියනවා ඉන්දියාවේ නේරුතුමා ඉන්නකම් කිසි කෙනෙක් හිතුවේත් නැහැ රාජ්‍ය නායකත්වයේ. නේරු මැරුණට පස්සේ විශාල ගහක් ඇදගෙන වැටෙනවා වගේ පලාතම පාළු වුණා දෙවන්නේක් නැහැ රජකම ගන්න. පුහුණු නැහැ. තනකොළ ටිකක් විතරයි තියෙන ගහයට. පොඩි ගස් වලට ඒක වෙන්නේ. පොඩි ගස් දෙන්න අතරින් අංකුර එනවා, මෙතනින් අංකුර එනවා, අරකට තියෙන මේක වැහෙනවා. ඉතින් ඒ නිසා අපි නිකන් මහා ගස් වෙන්න යන්නේ නැතුව අනික් අයට වැවෙන්න දෙන්න ඕනේ. දෙනකොට ඒක පුදුම සහයෝගයකින් එන්න පටන් ගන්නවා. මේ කතා කරන්නේ සමාජය නෙවෙයි. මේ හතරමා භූතයන්වත්, කර්ම ශක්තියටත්, ඍතු වලටත්, ආහාර වලටත් යන්නයි. එතකොට මේ ලස්සන මේ කියනවා. ඉතින් ඒ නිසා ඕක මේ වශී කරනවා කියලා එකට සිංහලෙන් කියන්නේ. මේක වශී වෙන්න අරින්න පුළුපුලම් වෙලාවේ භාවනාවට භාවනාවට යන්න දෙන්න එතකන් තල්ලු ස්ටාර්ට් දෙන්න. දීලා ස්ටාර්ට් වුණාට පස්සේ භාවනාවට යන්න ගන්න එක තමයි මම මේ කියන්න හදන්නේ කෙටියෙන්. මීළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑසන පරයන්කේ සිටන විට හුස්ම රැල්ල මෙනෙහි කෙලෙමි. ආශ්වාසයේ උණුසුම ප්‍රාශ්වාසයේ ප්‍රශ්වාසයේ සිසිල් බව ආ ප්‍රශ්වාසයේ කඩා හැලෙන ස්වභාවයක් දුටිමි. තවදුරටත් හුස්ම රැල්ල දෙස බලා සිටින විට විකාර සිතුවිලි හා රූප දැర్శණය විය. නමුත් සිත පිට යා නොදී විනාඩි 30ක් පමණ හුස්ම රැල්ල දෙස බලා සිටින විට මුහුණේ තද කැසිල්ලක් ඇතිවිය. කැසිල්ලක් යයි මෙනෙහි කරමින් සිටින විට විනාඩි 5ක් 6කින් කැසිල්ල නැතිවිය. ටික වේලාවකින් හුස්ම රැල්ල නොපෙනී යන අයුරුත් දැනුනි. එකවරටම විශාල ආගාදී වැනි දෙයක් දිස්විය. එවිට සිත කලබල විය. ශරීරයේ ගැස්සී ආසනයෙන් බිමට වැටෙන්නට යන බව දැනුනි. නිසා ආසනය තදින් අල්ලා ගතිමි. එවිට සිත එක අරමුණක තබා ගත නොහැකි විය. නොහැකි නොයෙකුත් සිතුවිලි වලින් සිත කැළඹී ගිය නිසා පර්යංකයෙන් නැගිට්ටෙමි. බද්ධ පර්යංකයෙන් සිටින විට විනාඩි 15ක් 20ක් පමණ සිත අරමුණට ගැනීමට බැරි විය. දැඩි වීරයක් යොදා හිත හුස්ම රැල්ලට යොමු කෙලිමි. විනාඩි 25ක් පමණ හුස්ම රැල්ල දෙස බලා සිටන විට ක්‍රමයෙන් හුස්ම රැල්ල ගෙවි යනු දුටුවෙමි. මේ අතර බාහිර ශබ්ද හා සිතිවිලි ආවත් සිත පිට නොගොස් තබා ගත්ෙමි. එක්වරම තුනටියේ ඉවසිය නොහැකි වේදනාවක් ආවත් වේදනාවක් යයි මෙනෙහි කෙලෙමි. ටික වේලාවකින් වේදනාව සංසිදී යනු දැනුනි. හුස්ම රැල්ල දෙස බලා සිටන විට එකවරම S2කින් තරුකැට විසවෙනාක් මෙන් දැනුනි. ඇස් ඇරීමට උත්සාහ කළත් බැරි විය. විනාඩි 3-4ක් පමණ මෙය දිස්විය. ඉන්පසු ඊතා විසිතුරු ලාපාට වෙල්වට් රෙද්දක් මෙන් දර්ශනයක් දිස්විය. විනාඩි 4ක් 5ක් පමණ එදෙස ආසාවෙන් බලා සිටියෙමි. මේ බලා සිටීමෙන් වැඩක් නැතයි හැඟුණ නිසා සිත අරමුණට ගැනීමට උත්සාහ කළත් නොහැකි විය. ප්‍රශ්නයේ ඊළඟ කොටස සක්මන වැලි පොළවේ සක්මන් කරන විට වම දකුණේයි මෙනෙහි කරමි. කකුලට වැලිවල තද බව සිසිල් බව හොඳින් දැනේ. විලුඹේ තද ගතියත් සහ ඇඟිලිවල එරෙන ගතියක් දැනේ. බාහිර ශබ්ද සතුන්ගේ ශබ්ද ඇසුණත් සිත පිට නොගොස් පාදවලටම යොමු කරගෙන සිටිය හැකිය. විනාඩි 25ක් 30ක් යන විට නිදිමත ගතියක් ඇති වී ඉදිරියට විසිවන ස්වභාවයක් දැනුණත් නිින්ද ගොස් නැති බව දනිමි. පාදයටම සිත යොමු කරගෙන පැයක් පමණ සක්පන් කළ හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. දෙකේම සඳහන් කළ දෙන්නේ අර අලුත් තැනකට අලුත් ප්‍රදේශයකට ගියා වගේ අමුතු විසි අත්දැකීම් වෙන එක පාට හෙලකින් කඩාගෙන ඉන්නා වගේ තරු විසි වෙන්නා වගේ ලක්මනට පාලනය කර ගන්න බැරි වගේ ඒකට ඕනම කෙනෙක් හිතනවා මේ මොකද මේ අමෝර දේවල් බලාපොරොත්තු නැති දේවල් වෙන්නේ කියලා නමුත් ඒ වෙලාවේ අපිට තියෙන එකම සාන්තිය තමයි පටන් ගත්ත තැනලා මෙතෙන් නිකන් සතියේ අඛණ්ඩ භාවයේ තියෙනවනම් හිත වට ගන්න නැතුව ඒක උචාන් බල මේක භාවනාවේ එකක්. මම හීනයක්වත් බය වෙන දෙයක්වත් නැහැ කියලා අඛණ්ඩ සතිය තියෙන කෙනාට පොඩි අත්තලක් තියෙනවා. ඊගාවට ඒ කෙනාට අවස්ථාවක් හම්බෙන්න ඕන නැහැ. බය වෙන දෙන්නේ ආයෙසරයක් කරන්න. දෙවෙනි දවසෙත් ඕක වෙනවා. තුන්වෙනි දවසෙත් ඕක වෙනවා. ඒකට ඔච්චර ලොකු සිල්ලිලාරයක් ඔච්චර උස තැන කියලා කඩා වැටෙනවා වෙන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ මේකේ තියෙන අර කෝල ගති කෝඩ ගති කෝඩු ගති අඩු වෙනවා. ඒ නිසා ඒක මේ විවෘත ඉද පහසු තැන් ඇති තැනක පුරුදු කර ගන්න ඕනේ. ඉතින් ਸਰවඥන්සේ සමහර තැනක් කියනවා මේක මරණ මොහොතේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. වයසට යන්නේ ඉස්සෙල්ලා මේ අත්දැකීම් ටික ලැබලා තියෙනවා. ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා මේ අත්දැකීම් ටික ලැබලා තියෙනවා. මරණයට යන්නේ ඉස්සෙල්ලා අත්දැකීම් ලැබලා තිබුණා නම් ඔකේ ඉන්නේ ඉන්නේ ඉන්නේ පුංචිලා තියෙනවා. ඒකට ඔච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒක නිසා කියනවා අවුරුදු 50 60 පැන්නට පස්සේ heart attack ආවට එච්චරම ගාණක් නැහැ මොකද එයා පුරුදු වෙලා තියෙනවා නිකන්. අවුරුදු 40 ඉස්සෙල්ලා heart attack ආවොත් මොනවාක්වත් නැහැ පුදුමාකාර අමාරුයි. මොකද එයා හිතන්නේම නැහැ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා එක සැරයක් දෙසරයක් heart attack වුණාට පස්සේ එයා දැනගන්නවා කලබල වුණොත් බෑ මේක කරන්න. කලබල නොවෙන එකයි කරන්න තියෙන්නේ කියලා. ඔය blood pressure නැග්ගත් heart attack ආවත්, නයෙක් ආවත්, current එක වැදුනත් කලබල වුණොත් මොකුත් කරන්න බෑ. ඒ නිසා නයෙක් කාල කවලා තියන්න ඕන හැම මිනිහටම කියලා මට හිතෙනවා. නිකන් ඉන්න එකටත් නයෙක් කවන්න ඕන. ඒ කියන්නේ කලබල නැති හිටපන් මේ පුරුදු වෙන්නත් එක නයෙක් කවංගෝ. නටන්න හිටපුවම නයාටත් බේත් කරන්න හිතෙනවා. ඒ අපේ විදිහ යන නෑනේ. මයන කකුල කාපිලා පොඩියක් ඇවිල්ලා කිව්වේ මේ ඔය ස්වාමීන් වහන්සේ මොකුත් දෙන්නේ පොඩ්ඩක් හර්පයට බලන්න ඉතින් ඌට පිස්සු බල රෝගය ඇදිලා තියෙන්නේ. මම කනේ ඌගේ කකුල කැඩලා තිබුණේ ප්‍රශ්නයක් නෑ බෙතකම් කරලා තියෙන්නේ. ඉතින් කරන්ට් එකක් වදින්නම ඕනේ. නයි කන්නම ඕනේ. කන් දෙකේ වැටෙන්නම ඕනේ. ඌ කියන තරම් මොකුත් වෙන්නේ නැහැ. සුජිත් පෙරළුවෙන් කාර් එකේ මොකක් මම හිතා මම කෑලි අඩුවේද කියලා. මොකක්වත් නෑ මූට කකුල් දුවලක්වත් නෑ. කාර් එක ගන්න දෙයක් නෑ. උනේ මොකද්ද කියලා ඌ දන්නේ නැහැ. දැන් අනිත් දවසේ කාර් එක පිරුණාට ඕක කියනෙකුත් නැහැ. අපි ඔය හිතෙන් තමයි යකා කළු පාට නැහැ. ඒ නිසා හොඳට එළිය තියලා ඔක වෙන්න ආරින්න. වෙන්න දෙතුන් සැරේ වෙන්න දෙන්න බලන්න අපි මේ මොනවටද නව කතා ලියන්නේ? මොනවටද අපි මේ චිත්‍රපටය හදන්නේ? මේ බාගෙට බලපු යක්කුගේ වැඩ වුණා. මේක හොඳ බැලුවා නම් දෙතුන් සැරේ ඔය කියන්න දෙන්නේ නැහැ ඔගේ. ඒ නිසා පුළුවන් තරම් හයිය හති තියෙන වෙලාවෙ ওই ටික බින්දින්න. පින්නට පස්සේ ඔයගේ තියෙන උඩ දාන ගතිය, කුප්පණ ගතිය, කෙලසන ගතිය අඩු වෙනවා. ඒක කියන්න දෙන්නේ නැහැ. ඔක්කොම තියෙන කෝල, කෝඩු ගති ටිකක් තියෙන. ඉස්සෙල්ලා තමයි ඇත්තටම පොතක් ලියන්න හිතෙනවා. ඇත්තට මේක මේ අමුතුම දෙයක්. නිවන් දැකරත් එහා වගේ හිතෙනවා. ඒ ඒ අත්දැකීම නැවත නැවත එනකොට ওই තරම්ම නැහැ. ඒ නිකන් සාමාන්‍ය හොඳටම බඩගිනි වෙලාවක බත් කන්න බලන්න පළවෙනි බත් පිළ කොච්චර රසවත්ද කියලා. දෙවෙනි බත් පිළ තුන හතර බත් පිළ 15ක් අතර කනකොට කොච්චර බඩගින්නේ පටන් ගත්තත් ආ දැන් ඇති කියලා කොප්පිකාන පැත්තක තියන්න එනවා. ඒකට හොඳ මං ගියේ පාරත් මතක් කරා හොඳ මෑත කාලෙ වෙච්ච පරීක්ෂණයක් කරලා තියෙනවා. ඔය Coca-Cola කම්පැනියට විරුද්ධව Pepsi කම්පැනි ආපු වෙලාවේ Coca-Cola කම්පැනි හොඳටම වැටුණා. ඔක්කොමලා පෙප්සි කොන්න පටන් ගත්තා. ඒ මිනිස්සු ඇඩ්වර්ටයිස්මන්ට් එක බීලා බලන්නේ කිය. බීලා බලු ගම් පෙප්සි විකිනනවා. ඒසු කොකාකෝලා කම්පැනි උත්තම CEO කෙනෙක්පත් කළා. chief executive officer කෙනෙක් ඉල්ලන ප්‍රශ්න තුන බලන්නේ කිය. එයා බීලා බැලුවා පෙප්සි වල පැණි රහ වැඩි. කොකාකෝලා පැණි රහ අඩුයි. එයා ඊට පස්සේ කිව්වා මේ මේ පළවෙනි උගුර බීලා ආහාර රස බලන කෙනෙකුට කිව්වා දෙවෙනි උගුරත් බලන්න තුන්වෙනි උගුරත් බලන්න කෑන එක ඉවර වෙනකම් බලන්න අන්තිම උගුර බලන්න අන්තිම උගුර යනකොට කොකා කෝලා වලට කැමැත්ත තියෙනවා පෙප්සි එපා වෙලා සීනි වැඩි කම නිසා ඒ නිසා පෙප්සි කම්පැනි එකේ නල්ලා ෆුඩ් පැනල් එකක් දාලා කිව්වා පෙප්සිත් බීල බලන්න කොකා කෝලාත් බීන කෑන එක ඉවර වෙනකම් බලන්න ඊට පස්සේ මේගොල්ලෝ ඇඩ්වර්ටයිස් කළා අන්තිම උගුරත් බීල බලන්න කියලා ඇඩ්වර්ටයිස් කරා බැලුවා පස්සේ පෙප්සි කායේ කොකා කෝලා නැගලා ආවා පැණිදා වුණාට පළවෙනි එකේ පෙප්සි එක ඒ සීනි ගතිය නිසා දෙවෙනි තුන්වෙනි එක බොහොම ශීඝ්‍ර රස නැතිලා යනවා. කොකාකෝල එක මධ්‍යම ප්‍රමාණය සීනි තියෙන්නේ මම මේ කොකාකෝල ඇඩ්වර්ටයිස් කරනව නෙවෙයි මට එහෙම කොහොම කමක් කරන්නේ ඕනනම් ඔය ග්ලෑඩ්වෙල්ගේ පොත කියවන ද බ්ලින්ක් කියන පොත යාර පෙන්නලා දීලා තියෙනවා අපේ යමක් නැවත නැවත වෙනකොට ඒ කෙරේ අපේ තියෙන ආකල්ප පුදුම විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා පළවෙනි එක දැකපු දවසේ නම් අම්මෝ පොතක් ලියන්න පික්චර් එකක් හදන්න කනට කරලා කියන්න හිතෙනවා. ඒ අර භාගයට තැම්පිච්ච අල. උග නැවත වෙන්න දෙන්න. වෙනකොට වෙනකොට ඕකමයි වෙන්නේ. නමුත් එච්චරම රසවත් ගතිය ඒවට කියන මේ විරංජනේ වෙනවා කියලා බුදුන්සේ පාවිච්චි කරන විරජ්‍යති. රංජනේ කරන ගතිය අඩු වෙනවා. නිකන් හරියට මේ මල් චීට්ටයක් අවුවට දාලා තිබ්බහම දවස් ගානකින් ඒක විරංජනේ වෙනවා. ඒ වගේ තමයි එකක් දිහා බලන්නේ. එතකොට මේ විරංජනේ වෙන බව දැක්කනම් ඔය පේනකොටම පේන්න තිබුණාට ලස්සන ඒක දිහා නැවත නැවත බලන්නේ නැතුව විනිශ්චය කරන්න යන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් කරන්නේ පෙන්නකොටම ගන්න මට්ටමට මිනිහා වට ගන්න. වට ගත්තට පස්සේ ගිහිල්ලා බලනකොට මොනවාක්වත් ඇතිදයක් නැහැ. සෝබනේ විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අර මොනිච්චාව කියලා අපි ඒක සිංහලෙන් කියන්නේ. මොනිච්චාට අහුවෙන්නේ නැති වෙනා නැති වෙන්න නම් අනුපස්සනා කරන්න. අනුවිතක්කේති අනුවිචාරේති අනුවිතක්කේති අනුවිචාරේති සම්පහන්තේති නැවත නැවත බලන්න බන්නකොට මොනම දෙයකවත් දෙවෙනි තුන්වෙනි සැරේ බන්නකොට අර පළවෙනි සැරේ සිල් හරි නැහැ. ඒකේ දෝෂයක් නෙවෙයි. අපි මෙතෙක් කල් ඒක දැක්කේ නැති අපි එකම අරමුණ බොහෝ වෙලා ඇසුරු කරලා නැති නිසා මේක තමයි භාවනාදී බුදුචානන්ස අපට දෙන්න හදන මේරිච්ච ගතිය. ඒ නිසා ඕකම නැවත නැවත කරලා බලන්න. ඔය කියන තරම් උඩ යන්නෙත් නෑ. ඔය කියන තරම් තර්කයට ලොකුත් නෑ. ඔය කියන තරම් පාලනය කරගන්න බැරි ගතිත් එන්නේ ඕකෙම ඇල්මැරිච්ච ගතිය එනවා ඉන්නේ. ඒකෝන තමන්ට පද්ධතිය තමන්ට පාලනය යටතට එනවා. වශී වෙනවා කියලා කියන නිසා දිගට කරන්න ඒ සඳහා මේක භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් සලකන්න. මීළඟ ප්‍රශ්නය පරයන්ක භාවනාවේදී සෑම භාවනාවකදීම මාගේ ආස්වාසය සහ ප්‍රස්වාසය ගැන සතියෙන් සිටින විට වෙන නොතේරෙන දේ අතරට හිත ගියද වාර 10ක් පමණ සිටින විට එය ගෙවි යයි. ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදිම එය නොවිමසා සිටියෙමි. හිස් අවකාශයක් සමහර විට වර්ණමෙන් දිස්වේ. නින්ද නැත කිසිදු සිටිවිල්ලක් එන්නේද නැත. ඒ සුවදායක බව කෙරේ. ඒ දෙස සතියෙන් බලා සිටිමි. විටින් විට ශරීරයේ යන්තමින් වැරෙන බවක් වැටහිනි. බොහෝ වේලාවක් මෙසේ සිටින් පිට ආස්වාස්යටද හිත යොමු වුණ නමුත් ඒ නොතිබුණි. වර එක වේදනාවක් පාදයක දැනුණද වර එක වේදනාවක් පාදයක දැනුණද ඒ ටිකකින් නැති විය. සෑම පර්යංකයක්ම මෙසේ විය. සක්මන් භාවනාවේදී පෙර දිනෙන් හිදී පිට යන බව දැනුණ හේින් ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව ඒ નિවර්ධ කිරීමට උත්සාහ ගත්තේය. ඊයේ දිනේදී පරයන්ක භාවනාව බොහෝ වේලාවක් ඉහත දැක් වූ ආකාරයට කළපසු සක්මන්ට ගියමි. ඊතා ඉක්මනින් මට පාද වෙන්වෙන් දැනීමක් සමගම ඇවිදීම දැනුනි. ඉන්පසු යාන්ත්‍රිකව ඇවිදීම සිදුවන බව තේරුණි. කිසිදු උත්සාහයක් නැතිව ඇවිදීම දිගටම සිදුවිය. එය හයියෙන් ඇවිද්ද බාධා වේ ඇවිද්ද එකම ආකාරයකින් බාධා වෙවි ඇවිද්ද එකම ආකාරයකින් විය. මා හොඳින් අවදිව සිටියද ආයෙත් කියවන්නේ ඒක ආයෙ පැටලවනවා. ඒ හයියෙන් ඇවිද්දද බාධාවෙන් ඇවිද්දද එකම ආකාරයෙන් විය. මා හොඳින් අවදිව සිටියද මාගේ ඇස් විවෘත වූවද ඇස් උඩ සහ ඇවිදින පාද ඇති වටය අඩි 4ක් පමණ හැර වෙන කිසි ප්‍රදේශයක් මට දිස් නොවිනි. දිගටම මේ සිදුවිය. මට පළමු වරට සක්මන ඊටාම සූදායක දෙයක් බව වැටහුණි. වරන් ඇතුළේ තියෙනවා මෙතෙක් මා පරයන්කයට පමණක් වඩාත් කැමති විය. විටින් විට පරයන්කයේදී ආශ්වාසය ගෙවි ඇති විට ඒ තිබේදයයි බලන විට නැති බව වැටහෙන මෙන් සක්මනේදී ඇස් ඉහළ හා වටපිටට බලන්නට උත්සාහ කරද ඒ නැතිසයක් දිස්වේ. ටික වේලාවකින් මේ ඇවිදීම මාගේ කිසිම බලපෑමක් නැතිව වෙන බව වැටහින. මම නැතිවක් යන ලෙස හැඟිනි. මෙම සක්මන්ට පසුව නැවත පරයන්කේ නොසිට සක්මන්ට ගියද විස්තර කළ ආකාරයටම සක්මන කළ හැකි විය. ශරීරයේ ඊට සැහැල්ලු බවක් දැනුනි. වෙනදා අත්බැඳ සිටි විට ටික වේලාවක් කින් අපහසුාවක් තිබුණද දැන් කිසිදු අපහසුාවක් නොතේරේ. භාවනා දෙකේදීම ඉහත ආකාරයට බලා සිටියෙමි. මාහට කාර්යික උපදේශක් පතමි. ඔබ වහන්සේට මේ සිදු කරන ශාසනික සේවාව දිගටම සිදු කරගෙන යාමට නිරෝගී සුව පතමි. මේ අත්දැකීම් වෙනකොට තමන්ගේ තියෙන ආත්ම විශ්වාසය විතරමයි බලපාන්නේ. මේකමයි කරන්න ඕනේ මේක හරි කියන අදහසෙන් ගියොත් ඕකේ එන්නේ එන්නේ එන්නේ තමන්ගේ අතේ අතට දෙනවා. මේකට බය වුණොත් ඇයි මෙහෙම වෙන්නේ හැක කරන්න ගියොත් එන්නේ එන්නේ එන්නේ භාවනාවේ පාවෙනවා නිකන් කරකොලතෑරිය වගේ පාවෙනවා. ඒ නිසා ආත්ම විශ්වාසය අපි සිංහලෙන් කියන ආත්ම විශ්වාසය කියලා. නමුත් ඒකට මේ හිතේ තියෙන චෛතසිකයක් බලපානවා අදිමොක්ඛේ කිය. අදිමොක්ඛ චෛතසිකය කියලා කියන්නේ යාට පේනවා මේක හරි කියන එක. කවුරුත් කිව්වට නෙවෙයි. වෙහෙසයි අපහසුයි සැකයි ඒ උනට දන්න පාර හරි කියලා. ආනේ අදිමුඛ චෛසිකේ ආවට පස්සේ එයා යන්නේ අම්මයි ඔලොක්කට යන්න වගේ කරදර වුණාට යන්නේ බය නැතුව අන්නේ ඒක දෙන්න බෑ. කොච්චර භාවනා කරත් ඒක දෙන්න බෑ. සමහරව භාවනා හරියට කරද්දිත් ඒකට සැක කරලා වෙන ගුරුවරු හොයාගෙන යනවා, වෙන කර්මස්ථාන හොයනවා, වෙන භාවනා මධ්‍යස්ථාන හොයනවා. අර වැස්ස වෙලාවට අත්ෙන් අතර වයින් කුරුල්ල වගේ නැහිනවා. ඒ අදිමුක්තිය පහලලා නැහැ. එයා තාම මඩේ හිටපු ඉන්න වගේ විශ්වාසෙ නැහැ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේත් දෙන උත්තරයක් නැහැ. සද්ධාව නැතිකම තියෙනවා. මේ කරන වැඩේ හරි. ඒකෙත් කරදර තියෙනවා. ඒකෙත් යම් යම් දරත ගති තියෙනවා. දැවෙන දාහ ගති තියෙනවා. නමුත් මට තේරෙනවා මේ යන පාර හරි කියලා. අන්න ඒක ගාහක් වෙලාවට පෙර ආත්ම වල ඉඳලා ගෙන ආපු ගතියක්. මේ කරදර වුණත් මේක තමයි පාර කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ මනුස්සයා වටපිට බලන්න අහන්න යන්නේත් නැහැ. ඒකම නැවත නැවත කරලා ඒ පාරට තමන්ගේ ඒ අධිකාරී ශක්තියක් ඇති කරගන්න. ඒ නිසා මේ මේ කෙනාට ඒ අධිමොක්කේ දැන් ටික ටික පහළ වෙන වෙලාව දන්නවා මේ පාර හරි කියලා. නමුත් හිතා ගන්න බැරි විලෝපණය වෙනවා. කමන්නේ. අන්තිමට මේ විලෝපණ වල තියෙන ගැඹුර අඩු වෙන ගන්නවා. ඒ වගේ තියෙන කම්පන වේග අඩු වෙලා තමන්ට උරු වෙන්න පටන් ගන්නවා. හරියට නෙල්ලි ගෙඩියක් කනකොට වගේ. නෙල්ලි ගෙඩිය කනකොට පාට පැංගිරි. ඇඹුල් කණ්ඩම් බෑ. කකා කකා යනකොට කිරි රහ වෙනවා. පැණි රහ වෙනවා. බුලත් තරක් කනකොට කටේ දාගත්ත ගමන් හරිම පැංගිරි. තුවක් කියලා කාන කනකොට හරිම මාරුයි. ටිකක් කරලා හපාපා ඉන්නකොට කිරි රහ වෙනවා. ඉතින් අර බුලත් කාපු මනුස්සයා කවදාකවත් පටන් ගන්නකොට තියෙන පැංගිරි වලට චෝදනා කරන්නේ නැහැ. නෙල්ලි ගෙඩිය කාපු මනුස්සයා නෙල්ලි තිත්තයි කියලා කියන්නේ නැහැ. තිත්ත තමයි පටන් ගන්නකොට. නා කක කක යනකොට පැණිරහ වෙන්නා වගේ ඒකේ හරව ගන්න මේ තිත්ත පැණිරහට හරව ගන්න එක තමයි අපේ තියෙන යෝගාවචරකම අනුග්‍රහය. ඒක හුඟව දෙනකොට නෑ. ඒගොල්ලෝ කටේ දාලා විසිකොල දාන. මේ නෙල්ලි ගන්න පුළුවන් මේක ඇඹුලයිනි. මේක තීත්තයිනි මේක පැංගිරිනි කියලා විසි ගන්නවා. ඉතින් ඒ ටික තමයි ඇත්තට නෙවිලි තියෙන නෙල්ලිය තියෙන ගුණ. පස්සේ තියෙන පැණිරහ ටික නෙවෙයි. පටන් ගන්නකොට තියෙන පැංගිරි ටික. ඒ ඇඹුල ඉතින් නෙල්ලියට කියන්නේ හස්ත අමලක කියලා කියන්නේ. අපි ඒක නැතුව කියනවා පස්සේ ඉතින් පැංගිරිල්ල. සර්පයා යන්නදලා බලි ගැල්ල ගත්තා වගේ. ඒ නිසා මේ කරන දේ හරි කියන විශ්වාසය ඇති කරලා දෙනවා කියන එක මම හිතන්නේ අපිට නිසන් වනේ පොරොන්දු වෙන්න පුළුවන් කියලා. ඒක යෝගාවචරයේ ගතියක්. ඇති වුණොත් සාසනට ලාභයක්. ඒකේ නඩත් ලාභයක්. දැන් හුඟව දෙනෙක්ගේ කමඨං සුද්ධ කරනකොට තියෙන්නේ මේ වැඩේ හරියට යද්දිත් ඒකට පිළිබඳව සැකේ. හැබැයි ඒකට කවදාකවත් ඒක පහත් කරලා සලකන්න එපයි කියලා තියෙනවා. මොකද ඒක නත් අසරණයි. කියන්න තියෙන්නේ කර්මාකල සද්ධාව පිටව ගන්න ඕකම නැවත නැවත කරන්න. ඒ අඩු ගානේ සාමාන්‍ය තියෙන බුද්ධහනුස්සතිය සද්ධාවත් ඇති වැඩේට. හැබැයි ඒක කුසල ඡන්දයක් පාඩපත් වෙලා අදිමොක්කයක් පාඩපත් වෙලා තමන්ගෙම ඇතුළතින් එන ආත්ම විශ්වාසයක් පාඩපත් වෙන එක තමයි පෞරුෂත්ව වර්ධනය කියන්නේ ඕනෝකට තමයි. ඒකට කවුරුත් ගැන බලාපොරොත්තුවක් නැහැ. තමන්ගෙම අත්දැකීම මේ යෝගම සතිය අඛණ්ඩ භාවය හරියට උදව්වට ගන්න. ඉතින් ඒ නිසා මෙවැනි කෙනෙකුට තියෙනවා නම් යම් පැංගිරි ගතියක්, යම් කෝඩු ගතියක්, යම් කෝල ගතියක් ඒ සාධාරණයි. දිගට කරන්ඩ කරනකොට ඒ කෝඩ ගති කෝල ගති නැති වෙලා, පැංගිරි ගති නැති වෙලා මේකේ තියෙන ඒ ඇතුළත තියෙන සාන්ත ප්‍රණීත භාවයේ තව තව වැඩි වෙන්න පටන් ගන්නවා දිගට කරොත්. දේරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු දිනේ මම පරයන්කේ හිඳ මම මෙතන හිඳිමියයි මෙනෙහි කළෙමි. මොහොතකින් ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමුෙමි. නාසිකාග්‍රයේ ගෑවෙමින් ආශ්වාසයේ ඇතුළු වන හුස්ම සිසිල් බවත් පිටවන හුස්ම උණුසුම් බවත් හඳුනාගත්තෙමි. මුලින් හුස්ම රැල්ල දීර්ඝවත් ක්‍රමෙන් කෙටි වී ගොස් සංසිදී යන ආකාරයත් අද්දුටිමි. පසුව ඒ සුවදායි බවට සිත යද වූ යෙමි. දිගු වේලාවක් එසේ සිටිය හැකි විය. කලාතුරකින් අරමුණක් ආවත් එය ඉසැනින්ම නැති වී ගියේය. ඒ ඊතා සුවදායි නිින්දක් මෙන් දිස්විය. දෙවන දිනේදී පරයන්කයට ගොස් මම මෙතන හිඳිමියයි සිතූ පමණින් සිත එකඟ විය. හුස්මට සිත යෙදවියෙමි. ආශ්වාසයේදී සිසිල්ව හා ප්‍රශ්වාසයේදී උණුසුම්ම හුස්ම රැල්ල ගෙවි ගියේය. නමුත් සිටිවිල කිසිවක් නැති මොහොත නින්දක් යයි සිතුනි. එය නින්දක් නොවන බව සිතුනි. ධර්මදේශනින් හා ප්‍රශ්නෝත්තර වැඩසටහනේදී ඒට පිළිතුරු ලැබිනි. මම දැන් දිගටම ඉහත ආකාරයෙන් පර්යංක භාවනාවේ යෙදෙමි. තුන්වන දිනේ හා අද වන විට සක්මණින් පසු පර්යංකයට පැමිණ මම මෙතන හිඳිමි. සිත සිහියෙන් සිටින විටම සිත සමාධිගත වෙයි. අරමුණ ඉඳ හිට ඊතා කලාතුරකින් පැමිණියත් අරමුණක් යයි සිතූ විට එය නැති වේ. ඊළඟට සක්මන් භාවනාවේ අත්දැකීම. පළවෙනි දිනය වම දකුණ යයි පාදයට සිත යොමු කරමින් සක්මනේ යෙදුණෙමි. සිත විසිරී ගිය විට මම සිත විසිරී ගිය බව වහාම දැනගතිමි. නැවතත් ඔසවනවා යවනවා තබනවා ලෙස අවස්ථා තුනට සිත යොමු කෙලිමි. සිත එක්තැන් විය සක්මන දිගටම කරගෙන ගියමි. දෙවන හා තුන්වන දිනේ මුල් දිනයට වඩා ඉක්මනින් හා පහසුවෙන් පාදයට සිත යොමු විය. කය සක්මනේ යෙදෙන ආකාරය සිතින් බලා සිටියෙමි. හොඳින් ඒක කළ හැකි විය. කය ඇති වී නැතිවන ආකාරය දුටිමි. වේගවත්ව මේ සිදුවන බව දකිමි. නැවත පරයන්කයට යමි. මේ ආකාරයෙන් පරයන්කයක් සක්බනත් වඩමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ කිසියම් සකස් විය යුතු තැනක් වේ නම් කරුණාවෙන් පහදා දුන මැනවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායු සම්පන්නියත් ලැබේවා. තෙරුවන් සරණයි. භාවනාවගෙන කතා කරනවා වගේම ලියන රචන ගැන ලියන්න ඕන තමන්ට කරපු හොඳම පරියන්කයක් හොඳම සක්මන ගැන විතරක් ලියනවා මිසක් ඉතිහාසය ලියන්න ගත්තොත් ඉතින් එක්සයිස් පොත එක්සයිස් පොත දින්නේ කමටහන් සුද්ධ කරන්න. ඒ නිසා කමටහන් සුද්ධ කිරීමේදී උත්තර මතක තියාගන්න ඒ ඉතිහාසය වැදගත් නෑ අන්තිමට කරපු හොඳම පරියන්කය හොඳම සක්මන ගැන විතරක් ලියනවනම් අහගෙන ඉන්න කෙනාට හරියටම ඒකට අවධානය යනවා. අර විස්තර ඔක්කොම කීකේ යනකොට හේ බානවා අවධානය පැත්තකට. ඒ නිසා වාර්තා කරනකොට තමන්ගේ හොඳම පරියන්කේ තා හොඳම සක්මන කතා කරන්නේ ඒ නිසා පුළුවන් තරම් වාර්තා ලියන්න. ලියලා ඒක ක්‍රමයේ අල්ලගන්න. එහෙම නැත්නම් එක සැරේම ඔක්කොම කරන්න ඉතිහාසෙම කියන්න පටන් අරගත්තොත් අහගෙන ඉන්න කෙනාගේ අවධානය කැඩෙනවා. මේක කෙලින්ම භාවනාවට බලපාන. භාවනා කරනකොටත් ඒ මෙලෙක් පාර අල්ලගත්තම ඒක දිගේ යනවා මිසක් වටපිට බල බල ඉන්න බෑ. වටපිට බල බල හිටියොත් ඒක පමාවට වැටෙනවා. ඒකට කියනවා තෙපර බානවයි කියලා. ඒකට කියනවා හෙලෙත් ආඩු කරනවා කියලා. ඒ හෙලෙත්තාඩු තමයි සද්ධාව නැතිකමේ හැටි. ඒ නිසා ආවනේ පාර දිගේ යන්න අව탁සිරු කරන්න එපා. මමමයි මේකේ ගැලවුම් කාර්යය මම දන්නවා සියල්ලම අද පාර හම්බුන යනවා කියලා යනවා වගේ ලියන දේ short and sweet. ලියන දේ කෙටියෙන් ලියන්න අත්‍යවශ්‍ය දේ විතරක් ලියන්න නැත්නම් මේ ඉතිහාසය කියන්න ගත්තොත් Tamange නඩුව ඇහෙන්නේ නැහැ. මොකද නඩුවට එනකොට නඩුකාරයාගේ අවධානය පිටතට ගිහිල්ලා. ඒ නිසා ලියමනේ තමයි ගොඩක් තියෙන්නේ. හැබැයි ලියමනේ කෙලින්ම බලපෑම් භාවනාවට තියෙනවා. Tamanට මේ මූල කර්මත්තානේ අනික්කව තියෙනකොට අනිත්‍යව තියෙනවා කියලා විස්තර ලියලා ඉන්න එපා. වැඩක් නැහැ. මූල කර්මත්තානේ පේනවනම්. එනම් ප්‍රධාන තැනත්ත ගැන පේනවනම් අවශේෂය වගන්න ලියන්න යන්න එපා. ඒක මේ අවශේෂයට කරන අගෞරවයක් නෙවෙයි ප්‍රධාන තැනත්තා ඉන්නකොට අවශේෂයකට සත්‍තා කරන්න ගියොත් ඒක ප්‍රධාන එක්කරට කරන අගෞරවයක්. ඒ නිසා රචනා ස්වරූපය හදාගත්තොත් මම හිතනවා භාවනාවෙත් අදහස් ප්‍රකාශ කිරීමෙත් පෞරුෂත්වයේ ලොකු වර්ධනයක් වෙයි යන විදිය හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මීට පෙර ලබා දුන් උපදෙස් පරිදි ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සතිය පිහිටුවා භාවනාවේ යෙදෙමි. පෙර දිනයන්ට වඩා දැන් ආස්වාස ප්‍රස්වාසයන්ගේ දීර්ඝ කෙටි උණුසුම සිසිල් ආදී ස්වභාවයන් පරීක්ෂා කරන්නට පෙර සුළු වේලාවකින් ආස්වාස ප්‍රස්වාස කෙමෙන් ගෙවි ගොස් දැනෙන නුදැන තරමට පවතී. ඒ අතර හදිසියෙමෙන් දීර්ඝ ආස්වාසයක් සිදුවේ. ඒ මොහොතේදී නොඑක් වර්ණ සහිත ආලෝක මෙන්ම රූපාදියට වගේම රූපයක් ඉදිරියේ පෙනී නොපෙනී යයි. හටගත් රූප ශාරීරික වේදනාද හටගත් සැනින් නැති වී යන ස්වභාවය මෙනෙහි කරමි. ඒ වෙලාවට සතිය පවතින අතර හිත අරමුණු කරා විටෙන් විට යයි. ඒවා සතියට බාධාවක් ලෙස නොසිතේ. ගරු ස්වාමීනි මට තවත් ගැටලුවකට පිළිතුරු පතමි. ආනාපානා සතිය පවත්වන මොහොතේදී මොහොතේදී සක්පනේදී නිතරම මා ඇසු ගීත සිතේ රැවුදෙයි. ඒ වෙලාවට සිතට දොස් කියමි. නමුත් නැවත නැවත නොදැනීම එයි. මෙය මාගේ අකුසලයක්ද? ඒ මග හරවා ගන්නටද උපදේශක් පතමි. ගරුතර ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භවද දීර්ඝායුෂද අමා මහ නිවන් සුවද ප්‍රාර්ථනා කරමි. පසුබිම් සංගීතයේ ඒක හොඳ නම් චිත්‍රපටිය හොඳයි. පසුබිම් සංගීතයේ තේමාවට ගැලපෙන්නේ නැත්නම් ඕන චිත්‍රපටිය හොඳ නැහැ. මම ලංකා විපස්සනායකට ගිහිල්ලා සතිපාසල පෙන්නුවා. සතිපාසල පෙන්නකොට මේ ලොකු සංගමන කතාලික මොකටද උග මේ සංගීතය දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම පොඩි උන් කැමතිලු ස්වාමීන් වහන්සේ මන් දන්නේ ඒගොල්ලෝ දාලා තියෙනවා කියලා. ඉතින් යන තේමාවට පරිවෙන් සංගීතය ගැලපෙන ප්‍රශ්නයක් නැහැ. ලෝසාන්ස් කියන්නේ ඒකට අවධානය යමක ප්‍රශ්නයක් නැහැ. හදපු එක නයි බලන එක නයි බලාගත්තේ මට වැඩක් නැහැ. ඒ නිසා බලන්න මේ පරිවෙන් සංගීතය ඇහෙනකොට තමයි සතියේ ඉන්න පහසුවක්ද හම්බ වෙන්නේ අපහසුවක්ද මොකා වුණත් අපහසුවන්න විසිකොල දාන්න. ඒක හිබේ නවන විසිකොලන්නත් බෑනේ. ඒක විවිවිලා තියෙන එකනේ. නිසා පසුවෙන් සංගීතය තිබ්බයි කියලා ඒකෙන් වාසියක් ගන්න පුළුවන් නම් ගැලවිඥාව කියන්නේ අන්න ඒක. කොතන තිබුණත් Taman ගැළවිච්චාව දැනගන්න මේ ගෙට ගැරන්ටි එකක් ආවත් ඒක දෙකට නමල දරුණුවකට හදලා කලේ තියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. පන්තල් වල එහෙම තමයි කරන්නේ. ඊටාපු ගැරන්ටියක් දරුණුවට හදලා මුටි තියලා තියෙනවා. උඹට ඕන නම් හරි අපි දරුණුවට හරි ගන්න නැහැ නේද? වසුන් සංගීතෙත් දෙන්නරින්න කරදරයක් නැහැ නේ. ඊටපස්සේ කරදරයි නම් තමයි මූල කර්මත්තානත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. මම ආසයි දැනගන්න මේ කෙනාට පසුවේ සංගීතය කරදරයක්ද කියලා. ද නැත්නම් ඒක අත්තු දවුවක්ද කියලා. ඊළඟ ප්‍රශ්නය දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පැරණි යෝගියෙක් වන මා පරයන්ක භාවනාවේදී අත්දැකීමක් මෙසේ විස්තර ඉදිරිපත් කිරීමට අවසර පතමි. ඔබ වහන්සේගේ උපදෙස්ද නිහතමානීව බලාපොරොත්තු වෙමි. භාවනා පරයන්කේදී මම දැන් මෙතන යනුවෙන් සිහිය පිහිටුවා සිත කය තැන්පත් කර ගතිමි. පහසු ඉරියව්වෙන් සිට ආශ්වාසය ප්‍රශ්වාසය සිහියෙන් බලා සිටියෙමි. හුස්ම ඉහළට ගන්නා විට දිග සිසිල් වායු ධාරාවක් කුත් ප්‍රශ්වාසයේ උණුසුම් කෙටි වායු ධාරාවක ආශ්වාසයට වඩා කෙටි ප්‍රශ්වාසයක් අද්දුටිමි. මේ ආශ්වාස ප්‍රශ්වාසයක් සමගම සමගාමීව මගේ ශරීරය සුලං රැල් සුලං මල්ලක් පිම්බෙනවා, හැකිලෙනවා ගතියක් දැනුනි. මේ සුළං ශරීරයේ එක කොටසකට උදාහරණයක් වශයෙන් උදරයට සීමා වී නැත මුළු සිරුරම පිම්බෙන හැකිලෙන විට ඇඳ සිටින ඇඳුම්ද තදවීම බුරුල් වීම වලදී ස්පර්ශය දැනේ මේ සමගම නිරන්තරයෙන් ඇසෙන සියුම් ශබ්ද ධාරාවද නිහඬත්වයේ හැඬියාව කියලා වරහන් ඇතුලේ සඳහන් කරනවා. ඇසේ මේ තුනම එක දිවකටම ඇසෙමින් දකිමින් පවතිද්දී මේ දැනීම ක්‍රමක්‍රමයෙන් සියුම් වී ගෙවි ශබ්දයේ සියුම්ම ඇසීමට පමණක් සීමා විය. ඉන් එහාට එම දැනුවත් වීමද නොදැනී ගොස්ය. ඉන්පසු ගත වූ වේලාව ගැන අනුමානයක්වත් නැත. අවබෝධය නැත. අවසානයේට කුඩා බඩවැල් නවා ගැටගසා මහ බඩවල මායිම් කර තිබුණු තඩි අසූචි පොට්ටනිය පමණක් දුටි. සාමාන්‍ය ජීවිතයේදී අවධානය යොමු කරන සෑම විටම මේ සුළං රැල්ල පිම්බීම හැකිලිම දකිමි. ශබ්දයේද නිරන්තරයෙන් ඇසේ. වරන් ඊළඟට පරයන්ක භාවනාවේ විස්තරේ එපමණයි. ප්‍රශ්නේ දෙවෙනි කොටස මාගේ තුන්ලා තුන් ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේගේ ජයග්‍රහණය ඇසෙන අවස්ථාව දම්සක් දෙසුම උදානේ ඇසෙන විට ශරීරයේ කරන්ට් පැදිලා වගේ මගේ හිසේ සිට දෙපප්තුල දක්වාම ඇඟ කිලිපොලා යයි. සිසිල් වතුර බාල්දියක් හිසේ සිට දෙපතුල දක්වා වත් කර ගන්නා වගේ ඒ ප්‍රමෝදය වචනයෙන් විග්‍රහ කිරීමට නොදනිමි. වෙනත් එවැනි උතුම් අවස්ථාවල මේ සිදුවීම හටගනී. නිහඬේ හැඬියාම පොතක් තිබේ නම් කරුණාකර ලබා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවායි දීර්ඝායු වේවා. ප්‍රශ්නේ අවසන්. ඔකේ සම්පූර්ණ චිත්‍රයෙන් ඇඳලා නැහැ. නමුත් සාමාන්‍යයෙන් හොඳට භවනා කරපු කෙනෙක් දන්නවා ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳුණත් ඊට පස්සේ හුළඟ පිම්බීම හැකිලිම වශයෙන් සංසිඳුණත් දැන් සාධ්‍යයක් වශයෙන් සංසිඳුණත් ඉඳගෙන ඉන්න බව සංසිඳන මේ සියල්ලම එන්නේ එකම ශක්තියකින්. ඊට පස්සේ අන්තිමට ගියාට පස්සේ ඒක තුල ඕන එක සද්දයක් කියන්න පුළුවන් ඕන එක සහැල්ලුවක් කියන්න පුළුවන් ඕන එක පිම්බීමක් හැකිලිමක් කියන්න පුළුවන් ඕන එක සීතල උණුසුමක් කියන්න පුළුවන් ඒ ශක්තිය ඔක්කොම එක තැනකට එක ප්‍රභවයකට එකකට එකතු වෙනවා ඉතින් ඒකට එකතු වුණාට පස්සේ අර විස්තර නැති වුණා නෙවෙයි ඒ විස්තර ඔක්කොම ප්‍රභවයක් පාටපත් වෙලා තියෙනවා. ඒකෙන් ඕන දෙයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා භාවනා ගැඹුරට යන්න යන එක හරියට පේන්නේ පිටිපිච්චේ හිත පිටේ හිතේ පිටිතිබුත් ඒක අවධානය එන්නේ එන්නේ හිත මැදට යනවා වගේ. මුදුවට මැදට ගියා බලපුවාම සියල්ල ඇති කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඇති කරලා නැහැ. ඒක බුදුහාමුදුරුවෝ උපමාවකට දෙනවා කුඹලෙක් අතේ තියෙන මැටි පිටක් ඒ කුඹලට ඕන නම් කලයක් අඹන්න පුළුවන්. කුරුලීත්වයක් අඹන්න පුළුවන්. පාන්තටියක් අඹන්න පුළුවන්. මොකක් අඹල නැහැ. එයා මැටි පිට තියාගෙන ඉන්නවා. එතකොට මේ මැටි පිටේ තියෙන ගුරුලීත්වයක ප්‍රභවය, කලයක ප්‍රභවය, පහනක ප්‍රභවය නමුත් මුකුත් වෙලා නැහැ. අන්න වගේ යමක් බාටපත් වෙච්ච නැති ප්‍රභවයට හිත අනේකට අපපතිත්‍ිත විඥානය කියලා කියන කිසි දෙයක් බාටපත් වෙලා නැහැ. නමුත් එතකොට ඒක මට අයිති නෑ. ඒක මේ විශ්වයයි විශ්වයට අයිති එකක්. ඒක මොකක් බාරි වඩපත් වෙච්ච ගමන් මමයක් වෙනවා, ඇහත් වෙනවා, රූපෙත් වෙනවා. එතන කනත් වෙනවා, හද්දෙත් වෙනවා. නමුත් මේ මැදට යන්න යන්න ඉඳුරන අහුවේ නැති මූල ප්‍රභාවයක් බාටපත් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන්න වෙන්න වෙන්න වෙන්න එක කීමේ ශක්තිය අඩු වෙනවා. විස්තර කිරීමේ ශක්තිය අඩු වෙනවා. මමයක් නැති වෙනවා. ඕකේ කුටි කඩා ගන්න මාන්නක්කාරකමක් එන්නේ නැහැ. තණ්හා කරන දේකුත් නැහැ. මුල ශක්තියක් බාටපත් වෙනවා. ඉතින් ඒ ශක්තිය භාවනා කරත් නැතත් තියෙනවා. භාවනා කෙරුවේ නැත්තම් මේක ගෑනුකම කියලා හිතනවා, පිරිමිකම කියලා හිතනවා, මුදල් කියලා හිතනවා, සෞඛ්‍ය කියලා හිතනවා, নানা ආකාර නම් වනම් දීගෙන নানা ආකාර ගාගෙන තියෙන මේකේ. ඔක්කොම මේ මූල ශක්තියට බවටපත් වෙච්චාම ඒක බුදු ජානසේ පාවිච්චි කරන්නේ ප්‍රභස්සර කියන වචනේ. ප්‍රභා කියලා කියනවා පාලනය කරන්නේ පරිවර්තනය කරන්නේ ආලෝකයට. නමුත් ඒකේ ප්‍රභවය කියන අර්ථයක් තියෙනවා. අපි මේ කෙලසිච්ච තැන ඉඳලා ඒකේ ප්‍රභවයට යනකොට හරි පිවිතුරු තැනට එනවා. කලල අවස්ථාවට යනකොට. ප්‍රාග් අවස්ථාවට යනකොට. හැබැයි එතකොට මම නැති වෙනවා. මමයට läග ගන්න තැනක් නැහැ. ඒක නිසා අපි ඒ ශේෂ්ඨයට යන්න බයයි. අපිට ඕනේ මමයා කැපිපේන අයියා වෙන්න පුළුවන් අක්කා වෙන්න පුළුවන් ශේෂ්ඨය තමයි. එතකොට මේක පහන්තටියක් බාටපත් වෙලා කලයක් බාටපත් වෙලා ගුරුලිච්චක් බාටපත් වෙලා. ඒකට මේ කැඩිලා කනකාට වෙන්න පුළුවන්. මැටි පුඩ කඩලා කඩකාට වෙන්නේ නැහැ. මැටි පිට මොනක්වත් වෙලා නැහැ. ඒ නිසා මැටි පිටක තියෙන ඉන්නකොට ආතතියක් නැහැ, මුකුත් නැහැ, හැබැයි මමත් නැහැ. අපිට ඕනලා තියෙන්නේ කල හදන්න. අපිට ඕනලා තියෙන්නේ ගුරුලිච්චව හදන්න. අපිට ඕනලා තියෙන්නේ පහන් තැටි හදන්න. ඉතින් කියන පහන් තැටි හැදුවත් කමක් නැහැ. ආයෙ මැටි වලින් මැටි බාටපත් කරන්න පුළුවන්. මේක පිච්චුවොත් මොකද වෙන්නේ? පහන් දෙටියක් හදලා පිච්චුවාට පස්සේ අවුරුදු 20 ලක්ෂයක් යනවලු ආයේ ඒක අඹන්න පුළුවන් මැට්ටක් පාටපත් කරන්න. ඉතින් මේක හදලා මේක මම කියාගත්තට පස්සේ ඕක අවුරුදු 20 ලක්ෂයක් විතර යනවා ආයෝග සුද්ධ කරන්න. භාවනා කරනකොට මැටි ටිකේ නතර වෙනවා. හදන්න යන්නේ හැදුවත් පොඩි ලෙමෙන්ටර ක්ලේ තියෙන එක එක රූපබල ආයේ ක්ලේ එකට එනවනේ. අන්නේ මැටි පිට තියාගෙන එක තමයි බුදුහාමුදුර අපිට දෙන උපදේශය. හැබැයි ඉතින් මැටි පිට හම්බුණයි කියලා කිසිම ආඩම්බරයක් නම්බුවක් ලාභයක් සත්කාරයක් නැහැ. එනිසා භාවනා කරන කිසි කෙනෙක් කැමතිත් නැහැ මැටි වලට. ඔක්කොටම ඕනේ ගුරු ලේත්තු, ඔක්කොටම ඕනේ මැට් කල, ඔක්කොටම ඕනේ පහන් තැටි. ඉතින් ඒ බවටපත් වෙනකොට වැඩි අහුවෙලා ඉවරයි. ඒ නිසා මේක ආය ආය යnderින්ද ඉලේ මූල ශක්තියට යන්න ඒ මූල ශක්තියේ හොඳට ගිහිල්ලා බලන්න ගෑනුකම පිරිමකම තියනවාද කියලා අඩුම ගානේ වයසට යන ගතිය තියෙනවද කියලා අඩුම ගානේ තැනකට සීමා වෙච්ච ගතියට තියෙන කියලා අඩුම ගානේ මොකක්වත් නැහැ. ඒක යමක් බාටපත් වුණාට පස්සේ තමයි ඒකට ඥානකම පිරිමිකම වයස ස්ථානයක් කලාවක් කාලයක් එන්න පටන් ගන්න. නමුත් අපිට ඕනේ නම් යන්න පුළුවන්. අර තැනට. මොකද එතෙන් අපි යන්න බයයි. අර මමයාගේ සැකිල්ල නැති වෙන නිසා. මමයාගෙන අනන්‍යතාවය නැති වෙන නිසා. ඉතින් නමුත් මේ පාර තියෙනවා. ඕන වෙලාවක පාර තියෙනවා. ඉතින් අපිට ඕනේ මේ අපේ රාජ්‍ය රජ වෙන්න. ඒකට රාජ්‍ය හදනකොටම මරණය හදාගෙන ඉවරයි. ඒ නිසා මුලට ගියාම ආතතියෙන් තැනකට යන්න පුළුවන්. නමුත් ඒකට ආකල්ප සම්පත්තියක් තියෙනෝනේ. ඒක වටිනවා මේ දෙයක් හදාන කැඩිලා අන්නනවට වැඩිය. හදන්නේ මූල ප්‍රභවය කඩන්නත් බෑ. ඕන වෙලාවක හදන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒකට අපි කියනවා අපි විතුරුයි කියලා. ඒක නික්ලේශී. නිකලස් එහෙම නැත්නම් පිවිතුරු නික්ලේශී ඔහම ලස්සන වචන රාශියක් තියෙනවා මොකක් පාඩපත් වෙච්ච ගමන් කෙලසෙනවා කෙලස් බාටපත් වෙනවා හැඩයක් ආකාරයක් එනවා අර මුල தත්තෙට පුළුවන් තරම් යන්න බලන්න ගියාට පස්සේ බලන්න ඒක තමයි අපි හටගත්ත තැන ඒකේ කිසිම කෙනෙකුගේ කිසිම පාපයක් නැහැ බොහෝම පිවිතුරු තැනක් නිර්මල අනික් වචන නිර්මල නික්ලේශී පිවිතුරු තනක් අන්න එතනට හැකියාව ඇතුව තමයි අපි මිනිස්සු කියලා උපදින්නේ. නැවත මේ බාහිර මේ කුණු කන්දල් හොයන්න ගිහිල්ලා අපිට දැන් ඒ බව මතක නැති වෙලා ඒ නිසා ගෙදර යන පාර මතකත් නැහැ ගෙදර ගියාට පස්සේ අපිට පේන්නේ අමුත් එක් වගේ. Tamange ගෙදර Tamanට පේන්නේ අමුත් එක් වගේ ඒ තරම් අපි නන්නත්තර වෙලා ඉඳලා තියෙනවා. බුදුජානසයේ අතවන්න කියනවා ගෙදෙට්ට එන්නේ. ඒ නිසා යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ස්වාමින් වහන්සේ අර නිහඬියේ හැඬියාව පොතක් තිබෙන්න එහෙමනම් පොතක් නැහැ නමුත් එහෙම ප්‍රශ්නයක් කිට්ටුවෙන් යන පොත් දින එක ගන්න නැහැ ඒක හැබැයි ඉංග්‍රීසි පොත නම් දෙන්න පුළුවන් ඉංග්‍රීසි පොතේ මේ මොකද්ද කියන්නේ soft copy එක ලබලා දෙන්න පුළුවන් මට කාටද අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ අපේ වැඩමුළු සංවිධානයේට ඊමේල් එක දෙන්න මට දෙන්න ඉංග්‍රීසි කමන්නේ හරි ඒක වෙබ් මයිල් එක තියෙන. ඒ නැයිදී අනේකයි තියෙන්නේ පටන් ගත්ත දැනට අම්මගේ බඩ ඇතුලින් ඇතුලට අනේකයි තියෙන්නේ ආපහු. ආයෙ එන්න එපා එළියට. එළියට ආවොත් ඔය ඔක්කොම නඩු. ඒ නිසා මුල ප්‍රභවයට අනේකයි තියෙන්නේ. ඒ මම හිතන්නේ රාණි රාජපක්ෂ මහත් නෝන මහත්ය පරිවර්තනය කරා පොත. අපි ළඟ නෑ. ඊට පස්සේ මේ ඊයේ පෙරේද ආයෙසරයක් වෙබ් එකක තියලා සම්පූර්ණ පොතක් හම්බුණා. ඒත් ඔය නිහඬේ හඬ එහෙම නැත්නම් ඇතුළතට සවන් දීම එහෙම නැත්නම් බුදුරජාණන්සේ ග්‍රහාරණ්‍ය කියන වචනේ පාවිච්චි කරනවා මේ අපේ අපේ තේරවාදී පොත්වල ඒක මෙහි කරපු පොතක් නෙමෙයි නමුත් අර ඉංග්‍රීසි පොත දුන්නාට පස්සේ නම් මම හිතනවා පිපාසේ සංසිඳී කියලා. ස්වාමින් වහන්සේ කාල වේලාව ඉදිරි නිසා මේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලදී නිතර ඇහෙන ප්‍රශ්න දෙකක් ගැන අර්ථය ටිකක් පැහැදිලි කර දීමට ඊයේ යොමු වෙච්ච ප්‍රශ්නයක්. ඒ වචන දෙක තමයි ණය විපස්සනාව සහ ආකාර පරිවිතක්කය. ඒ පිළිබඳව පැහැදිලි කිරීමට ඔය කියන්නේ මේ හිතින් කල්පනා කරලා විමසනයකට කියන විතක්කේ කියනවා විමන්තනය කියලා කියනවා ධම්ම විචේ කියලා කියනවා ආකාර පරිවිතක්ක කියනවා ඉතින් ඒ වචන විනෝඩ තව වචන දෙන්න පුළුවන් මට එච්චරයි කරන්න පුළුවන්. ඉතින් ඒක කොයි පැත්තෙන්ද පැහැදිලි වෙන්න ඕන කියලා තා පොඩ්ඩක් මට ඉඟියක් දෙනවා නම් සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒකදී මේ ලুকু දැනුමක් නැහැ මොකක් අහන්න. ඈ? ස්වාමින්වහන්සේගේ දේශනාවල නිතර නිතර ඇහුණ දෙයක් තමයි මේ ණය විපස්සනාව ආකාර පරිත්තකය. ඒක එච්චර පැහැදිලි වීමක් එක දේශනාවක් තුවත් තිබුණේ ආය ආය ඇහෙනකොටත් ඒක ඇහෙනවා. ඒකට චින්තාමය ඥාන කියන්න පුළුවන්. rationalization, deductive knowledges, uh, argumenting, proportionate thinking ඕන එකක් දාන්න පුළුවන්. ඉතින් ඒකට චින්තාමය ඥාන කියලාත් කියනවා. Uh, ඒක නිසා ඒක philosophical terms මේවා. ඒ කියන්නේ දාර්ශනික මේ යෙදු හිතලා ගන්න එකක් නෙවෙයි. හිතලා ගත්ත දේවල් සංසන්දනය කරලා ලබා තමන්ම ඇසිමිලේට් කරගන්න එකක් හැබැයි ප්‍රත්‍යක්ෂ කරලා නෑ තාම. හිතලා ගත්තේ වා අපි කියන්නේ අචාර වදනවයි කියලා ෆෘට් සලාඩ් දාන්නේ. සලාද හදන්නේ. ඒ සලාදෙට තමයි ওই නම දාන්නේ. ආකාර පරිවිතක් අරකින් කැල්ලයි මේකෙන් කැල්ලයි දාගෙන තමන් හදාගන්න එකක්. ආකාර පරිවිතක් ණය විපස්සනාව ඒ ගොඩාක් වචන හරි ලස්සනයි. හැබැයි ඒක හුඟක් වෙලාට පාවිච්චි කරන්නේ දර්ශන විද්‍යාව. ඊයේ දේශනා විද්‍යාවෙන් ණය විපස්සනාව ගැන නැවත නැවත ඒ කියන්නේ අනුපස්සනාව. ඒකට කියන්නේ අනුපස්සනාව කියලා නැවත නැවත බැලීම. එතකොට ණය විපස්සනාව ප්‍රත්‍යක්ෂ බවටපත් වෙනවා. තමන්න වැටහිච්ච දේ වුණත් උත්සාහ කරලා බලනකොට බලනකොට තමයි සුත්තමේ ඥානයේ ප්‍රත්‍යක්ෂයට යන්න ඉස්සෙල්ලා අතරමැද බහු කරන අවස්ථාව තමයි ওই ණය විපස්සනා කියන්නේ සංසන්දනාත්මක ඥානයක්, තර්කණයක්, deductive knowledge rationalization කියලා තමයි කියන්නේ. deductive knowledge කියවම තේනවා. deduce කරනවා. inferential uh, rationalization. ඒ දොස්තර නෝනට ඉංග්‍රීසියෙන් කියවම තේරෙනවා. ඩොක්ක කරනත් ඉංග්‍රීසියෙන් යනකොට තේරෙනවා. නිතරම ආපු වචනයක් ඉතින්. හරි මං කියන්නේ තේරෙනවද කියලා. තේරෙනවා තේරෙනවා. ආ එනවා කිච්ච. එහෙනම් අපි දෙන්නම දිනුවා. ස්වාමීන් වහන්සේ තව විනාඩි කිහිපයක් තින්සා මේ සීලය පිළිබඳ සිල් ඒ කියන්නේ සිල් ප්‍රතිකු විසින් පිළිපැදිය යුතු වතාවතක් ගැන පොඩි ප්‍රශ්නයක් කියන්න කියන්න ප්‍රශ්න කියවන්න යම් කිසි සිල් පිරිසක කෙනෙක් විකාලයේ ගත යුතු ආහාර ගැන ප්‍රශ්න කළහොත් කැප ආහාර සහ අකැප දේ ගැන කෙසේ පැහැදිලි කර දිය යුතු දෙයයි කාරණකව පහදා දෙන්න. මේන ඩිලානෝ නගේ ලෙක්නේ කියාට කියන්නේ ගන්න එයා එවනව කොලයක් හොම්බේ වදින්නේ. ඒක හොඳ නැත්නම් අපි ඊගාවෙකට යන්න. ඒක නිසා මේ වෙනකොට රිට්‍රීට් ඕගනයිසර් දීලා නැහැ ඒ කියන්නේ. ස්වාමීන් වහන්සේලා මේ විස්තරයක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒ රේරුකාණ ස්වාමීන්ගේ පොතෙන් අපි කොපි කරලා ගත්තේ. එවනම් ප්‍රාතිමොක්ෂ වර්ණාව අරගෙන ඒ විකාල භෝජන ශික්ෂාපදයට යන ගොඩාක් විස්තර යන්න පුළුවන්. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ වගේ ස්ටෑන්ඩඩ් එකකට ආව අපි ගියා. කාට හරි එක විශේෂණයක් කරලා බලන්න ඕන නම් ප්‍රාතිමොක්ෂ වර්ණාව එහෙම නැත්නම් පාචිත්‍ය පාළි පෙළ පොත අරගෙන ඒක ලියවිලා තිනවා විකාල භෝජන කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒක හොඳ අදහසක්. යන්න ඕන නමුත් මේ වැඩමුළුව තියෙන එකට නෙවෙයි. වැඩමුළුවට අවශ්‍ය ස්ටෑන්ඩඩ් එක අපි ලියලා තිනවා. අපි සම්මත කරගත්තා. අපේ අපත්‍යචී රේර්පාණ ශාන්සිකේ පොත. අපි ඒක මම හිතන්නේ අපි 50 වෙනි රිට්‍රීට් එක විතර උන්ට අපි ඒක ඉලි දක්වලා. ඊට පස්සේ ඒක දැන් ස්ටෑන්ඩඩ් එක වෙලා තිනවා. ඉතින් ඒ ලියලා තියෙන පත්‍රිකාවේ යමක් තේරෙන්නේ නැත්නම් අපිට ඕක සාකච්ඡා කරලා විශ්ව ගන්න පුළුවන්. ඒක කියවලා තියනවාද? ඒකෙන් තමන්ගේ උත්තරේ කොතනද ප්‍රශ්න වෙන්නේ? මොකද්ද වැටහෙන්නේ නැති කියන කියනවනේ ඒක අපිට විසඳන්න පුළුවන්. නමුත් මුළු එකට අපි උත්තර දීලා තියෙනවා. අපි ඒක ටික ඒක මත ඉඳගෙන තමයි මේ වැඩ මුළු අපි ගෙනියන්නේ. ස්වාමීන් වහන්සේ අද දින ප්‍රශ්න ලැබී ඇති ප්‍රශ්න එතකින් අවසන් වෙනවා. වෙලාවත් ඉවරයි. එනිසා මම හිතනවා වෙන ප්‍රශ්න තියෙනවනම් විනාඩියක් දෙකක් තුනක් ප්‍රශ්නක් ඇත්තෙත් නැහැ ඒකේ. එහෙම නැත්නම් අපි මෙතනින් අපේ මේ ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිවෙල නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.